අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තානමි යන්ති යේපමත්තා යතාමතා තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අද මේ භාවනා වැඩසටහනේ දෙවෙනි දවස අපි මේ භාවනා වැඩසටහන සඳහා සූත්‍රයක් මුල් කරගෙන නෙමී යන්නේ ඒ යෝගාවචරයෙන්ට අවශ්‍ය කරනවායි කියලා හිතෙන යම් යම් කරුණු කාරණා සාකච්ඡා කර ගැනීම වශයෙන්ුයි ධර්මදේශනා පැවැත්වෙන්නේ ඒ ශීර්ෂයෙන් බලනකොට බිය ධර්මදේශනාවේ අපි තිසරණ සමාදානය කියන එක කොතෙක් දුරට යෝගාවචරයෙකුට වැදගත් වෙනවද? ඒ වගේම හරි අවබෝධයකින් බුදුන් සරණ යාම, දහම් සරණ යාම, සංඝයා සරණ යාම කියන මේ තිසරණ සරණ යාම මේ ඉදිරියේදී මේ භාවනාදීදී මතුවෙන ගැටලු වලට එහෙමත් නැත්නම් ශ්‍රද්ධාදී ධර්ම මදිකම නිසා මතුවෙන ගැටලු වලට මොනතරම් පිටිවහලක් ලැබෙනවාද කියලා අපි යම් තාක් දුරට සාකච්ඡා කරගන්න යෙදුණා. මේ තෙරුවන් සරණ යාම කියන එක සම්පූර්ණ වෙන්නේ ඇත්තටම ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති කියලා කියන්නේ කවුරු හරි මේ ධර්මය අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධ කරගත් කෙනා තමයි බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි නොසැලෙන සද්ධාවක් තියෙන්නේ මේ ධර්මය අවබෝධ නොකරපු කෙනෙක් කවදාවත් බුදුන් කෙරෙහි නොසැලෙන සද්ධාාවක් නැහැ. ධර්මයේ කෙරෙහි නොසැලෙන සද්ධාාවක් නැහැ. සංඝයා කෙරෙහි නොසැලෙන සද්ධාාවක් නැහැ. ඒ ශ්‍රද්ධාව සැලෙනවා. මොකද හේතුව තාම සැක කියන එක දුරු වෙලා නැති හින්දා. සැක දුරු වෙන්නේ මේ ධර්මය අවබෝධ කරගත්තායින් පස්සේ ඉතින් මේ කාරණාව දැනගත්තාම බුදුහාමුදුරුවෝ ගැන ධර්මය ගැන සංඥා ගැන හිතේ සැක සංකා පහළ වෙනවනම් තමුන් කරගෙන යන ශික්ෂණය එහෙමත් නැත්නම් ඒ සීල සමාධි භාවනා කටයුතු වලදී තමුන්ට සැක සංකා පහළ වෙනවනම් ඒක පසුතැවීමක් ඇති කරගන්න හේතුවක් නෙමෙයි. ඒක මේ හිතේ පහළ වෙන එක්තරා ධර්මයක්. ධර්මානුකූලව මෙනෙහි නොකිරීම මේ ආයෝනිසෝ මනසිකාරය නිසා මතුවෙන එක්තරා ධර්මයක්. එතකොට මට දැන් සැකයක් පහළ වෙනවනම් ඔයත් භාවනා කරනකොට සැකයක් පහළ වෙනවනම් ඔය ඇත්තෝ ඒක මේ සැකයක් කියලා දැනගත්තනම් හොඳටම ඇති. මුලින්ම කරන්න ඕන අර කලින් අපි ගිය ධර්මදේශනාවේදී කිව්වා වගේ පාපං පාපතෝ පස්සත අයම් පටම ධම්මදේශනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පාපය පාපේ වශයෙන් දැකීමයි පළවෙනි ධර්මයේ හැටියට පෙන්නලා දීලා තියෙන්නේ. සැකයක් පහළ වෙනකොට මේක මේ සැකයක්. සිල් රැකලා වැඩක් තියනවාද? දන් දීලා වැඩක් තියනවාද? මෙච්චර මේ ගෙවල් දොරවල් වල සැප පහසුකම් තිබින්දී මෙච්චර සතුටින් ඉන්න පුළුවන්කම තිබින්දී මේ කොහෙවත් යන හුලන් ටිකක් දිහා බලාගෙන ඉන්නවා මේකේ ඇති තේරුම මොකක්ද? මේ নানা ප්‍රකාර විදිහට සැකෙන්න පුළුවන්. මොකද අපේ හිත කාමයටමයි අදින්නේ. කාමයට අදින හිත භාවනා කරන්න පටන් ගත්තාය කියලා මේ කාමෙන් ගිවන් කරන මාර්ගේ එහෙමත් නැත්නම් මේ කාම ආශ්‍රවේ ගෙවලා දාන මේ අනුපූර්ව ප්‍රතිපදාව එක සැරේම පිළිගන්නේ නැහැ. මොකද ධානයක් ලැබුවා. ඒ ධාන ලාභියාට මේ භවයෙන් නික්මීම පිළිබඳ ආසාවක් නැහැනේ. එහෙනම් ධ්‍යාන ලැබු මිනිස්සේ කනාගාමි වෙන්න එපාය. එහෙම එකක් නැහැ. මේ කාම ඒ කාම අනුසය තියෙනවා. ඒ කියන්නේ එතනින් දකින්නට ඕන නිස්සරණ ධාශය. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන තව විදිහකින් කියනවා නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ මේ දේවල් සම්බන්ධයෙන් තියෙන කාමය මේ දේවල් සම්බන්ධයෙන් අපේ හිතේ මතුවෙන කාමය එහෙම ලේසියෙන් ධානාගත වුණත් දුරු වෙන්නේ නැහැ. මේ දේවල් සම්බන්ධයෙන් තියෙන කාමය නිසා අපේ ශික්ෂණේ කොච්චර හොඳ වුණත් ඒකෙනුත් ඉල්ලා සිටින්නේ කාමයක් හින්දා මේක සැකයි. ඒක පාළුයි. ඒක ඒකාකාරී. මෙලෝ රහක් නැහැ කියලා අපි කියන්නේ. කිසිම රසයක් නැති ගතියක් තියෙනවා. අරස රසෝ කියලා කියනවා. බුදුහාමුදුරන්ට ওই වචනේ කියලා බැනලා තියෙනවා බමුණු අරස රසෝ. උඹ වහන්සේ මේ ලෝකේ තියෙන රස හඳුනන්නේ නැහැ කියලා. එතකොට ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ භවයේ රසයක් ඕනෑකමක් අපිට තියෙනවා. මේ භවයට තියෙන මේ පැවැත්මට තියෙන එහෙමත් නැත්නම් මේ මනුස්ස જાතියට එහෙමත් නැත්නම් වෙන જાතිවලට ඒ මනුස්ස ස්වභාවයට එහෙමත් නැත්නම් දේව ස්වභාවයට මියාදී වශයෙන් මේ જાතියට තියෙන මේ කැමැත්ත නිසා ಜಾති ධර්මයක්ම හොයනවා මිසක් ಜಾති ස්වභාවය ඇසුරු කරගෙන ಜಾති ධර්මයක්ම හොයනවා මිසක් වෙන ಜಾති නිරෝධ ගාමිනී පටිපදාවක් අනුගමනය කරන්න හිතක් නැමෙන්නේ නැහැ. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට කාම රූප අරූප කියන මේ ශේස්ත්‍රය තුල නොනවත්වාම හැසිරෙමින් ඒ ජාති ජරා මරණ ශෝක පරිදේව කියන ඒ දුක්ගොඩ අපිට බිඳින්න සිද්ධ වෙනවා යෝගාවචරයේ කුණහම මුලින්ම මෙන්න මේ தત્ත්වය දැනගන්න ඕන. එයි මට මේ භවයෙන් මිදෙන්න ආසාවක් නැත්තේ. අපේ උඩු සිතට නිවන් දකින්න ඕන වුණාට යටි හිතට නම් මේක දාලා යන්න ඕන කමක් නැහැ. ඉතින් ඔය ඇත්ත කල්පනා කරලා බලන්න මොන තරම් පිරිසිදු දර්ශනයක් තිබුණොත්ද මේ දේ අතාරින්නේ කියලා. නිකමට හිතලා බලන්න අපි අල්ලගත්තේ අතාරින්න බලාගෙනද නිකං ගලේ කිටුවා හා සමානව මේ කාමයේ හදවතේ කෙටිලානේ තියෙන්නේ කාමයේ හදවතේ කෙටිලයි තියෙන්නේ අපි తాවකාලිකව යටපත් කරගෙන ඉන්න උත්සාහ කළත් ඒකයි කල්ප 84000ක් යනකම් මේ කාමය යටපත් කරන්න පුළුවන් ඒවා අරූපාවචර භ්‍රම ලෝක ගැන කියනකොට පෙන්නලා දෙනවා විශාල ආයුෂ ප්‍රමාණය ඉච්චර කාලයක් මේ යටපත් කරන්න පුළුවන් ආපහු කැරකිලා මේ කාම ලෝකේ මේ කාමිටම වැටෙනවා ඒ කියන්නේ අප්‍රහීන භාවයෙන් අපි හැමෝගාවම කාමයක් තියෙන නිසායි මේ භවයෙන් මිදීමට කැමැත්තක් පහළ වෙන්නේ නැත්තේ. මෙන්න මේ ස්වභාවය හොඳට දකින්නට ඕන. මං භාවනා කළාට මම හදාගත්ත නිවනක් මම ඉල්ලුවට ඇත්තටම මේ දේවල් මේ දාල යන්න බලාගෙන කරන වැඩක්ද මේ තියෙන එකට වඩා හොඳ එකක් ඉල්ලනවද කියලා පොඩ්ඩක් බලන්න ඕන. මේ කියන කතාව බොහොම පරිස්සමින් තේරුම් ගන්න. මෙන්න මේ දෝෂය නිසා අපි ගණන් ගන්න නැති වුණාට මේව මෙන්න මේ දෝෂ නිසා අවුරුදු ගණන් භාවනා කරලා අවුරුදු 20 30 භාවනා කරලා ඒත් ධර්මය අවබෝධ වෙලා නැහැ. ඒගොල්ලන්ට සැක සංකා දුරු වෙන්නේ නැහැ. තාම සැකයි. තාමත් භාවනා ගුරුවරු හොයනවා. තාමත් භාවනා පන්ති වුණා. තාමත් කමටහන් සුද්ධ කරගන්න ඕන. ඊව වැරදි කියනව නෙමෙයි මේවෙන් ගන්න පාඩමක් තියෙනවනේ. අපි බඩේ ඉන්න කාලෙනි මුන්දෙලා භාවනා කරන්න පටන් ගත්තේ තාමත් තාමත් මොකද මේ කියලා කෙනෙකුට හිතෙනවනේ දැන් ඇයි මෙහෙම කරගෙන කරගෙන කරගෙන අවුරුදු 20 කළා කියනවා 30 කළා කියනවා 40 කළා කියනවා ඊට පස්සේ එක ගුරුවරයෙක් ගාවට ගිහින් කියනවා ශාමී ගුරුවරයා හොඳයි කියනවා අර ගුරුවරයා ගාවට ගිහින් අර මුල් ගුරුවරයා හොඳයි කිව්වා වගේම තමයි දෙවෙනි ගුරුවරයාත් හොඳයි කියන්නේ. එතකොට මේ මොනවද මේ ඉල්ලන්නේ? මොනවද අපි මේ මේ ඉල්ලන්නේ? උදේ ඉඳන් හැන්ද වෙනකන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් භාවනා කළත් භාවනා කළත් මොනවද අපි මේ ඉල්ලන්නේ කියලා බැලුවොත් තියෙන தത്വයට වඩා හොඳ தത്വයක් හොඳ தത്വයක් දැන් මේ කාරණාව භාවනා නොකරන මිනිස්සෙයින්ට මෙහෙම බණ කියන්න බෑ අන්න ඒ කාරණාවත් ඔය ඇත්තෝ දැනගන්න භාවනා කරන මිනිස්සෙයින්ට මේ කාරණා කියන්න පටන් ගත්තොත් ඒ මිනිස්සු මම නම් හිතන්නේ භාවනාවකට ලෑස්තිවත් වෙයි කියලා. දැන් මොකද මෙතන හැම තිස්සෙම වෙන්නේ ඉච්ඡා බංගත්වයක්නේ. අපි මොකක් හරි තොරණක් ගහන්න හදනවා මේ ගහන තොරණ හාමුදුරුවෝ කල්ලා දාන්න හදනවා. නන්දාමාලිනීගේ සින්දුවක් තියෙනවා. මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න ඒ සිහිනෙන් මා මුදන්න නොම සිතන්න කියලා. ඉතින් බලපල්ලා අපි නෙමෙයිනි බලන්නේ කියලා ඊත් වැඩි වෙලා තියෙන්නේ මේ හීනේ කියන එකෙන් නැගිටින්නේ සර්වඥ වෙච්ච එහෙමත් නැත්නම් මහ බෝසතාණන් වහන්සේ කෙනෙක් ඇරෙන්න වෙන කෙනෙක් මේ සිහිනෙන් තනියෙන් නැගිටින්නේ නැහැ. අනිත් ඔක්කොම මේ සිහිනෙන් නැගිටින්න උත්සාහ කරලා ඒත්ෝ සාධාරණ උත්සාහයක් ගත්තා. ඉත අන්තිමට සිද්ධ වුණේ මොකක්ද? තිබ්බ தත්ත්වයට වඩා වෙන தත්ත්වයක් හොඳයි කියලා මත වශයෙන් බැහැගත්තා. වෙන தත්ත්ව හොයාගත්තා. රූපාවචර අරූපාවචර ආදී වශයෙන් තව විදිහකින් කියනවනම් දෘෂ්ටිගත වුණා. මේ සම්මා දිට්ඨියක් මුල සිට සරලව ගොඩනැගිච්ච සම්මාදිට්ඨියක් නැති වුණොත් පිරිසිදු සෞඛ්‍ය සම්පන්න සිතක් නැති වුණොත් මේ වැඩ කටයුතු කරගෙන යනකොට සිද්ධ වෙන්නේ සමා වෙන්න මෙහෙම කියනකොට කාලේ ගත වෙනව පමණක් වෙන්න ඉඩ තියෙන. ඒ කියන්නේ කරන වැඩේ අපත යනවා කියන එක නෙමෙයි අපි මේ කතා කරන්නේ. මේ ආත්ම භාවයේදීම ප්‍රතිඵලයක් ලබා ගන්නයි මේ භාවනා කරන්නේ. ඒ සඳහා පිරිසිදු විය යුතු පැති. නැත්නම් මේ ගඟට ඉනි කපනවා වගේ වැඩ කරන්න නෙමෙයි මේ උත්සාහ කරන්නේ. ඒ සඳහායි අපි යෝගාවචරයේ වශයෙන් අවංක විය යුත්තේ. අපි යෝගාවචරයේ වශයෙන් විවෘත විය යුත්තේ මොකද එහෙම විවෘත වුණාම අපිට පුළුවන් වෙනවා හරියට කන්නඩියක් ඉදිරි පිටට ගියා වගේ අපේ මේ තියෙන දෝෂ ටික හදාගන්න. මේ දෝෂ ටික හදාගන්න. ආපහු කාම රූප අරූප වශයෙන් මේ ලෝකත්‍රයට බැඳුනත් එයා දන්නෝ දැන් මේ බැඳිලයි තියෙන්නේ කියලා. මේකත් ලොකු දෙයක්. මොකද ලොකු දෙයක් කියලා කියන්නේ තණ්හාව කියලා කියන්නේ පින්වත්නි දුකට හේතුව. විදිහටයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙන්නේ. මෙන්න මේ බැඳීම නිසායි මම දුක් විඳින්නේ කියන කාරණාව බොහොම ලෙහෙසියෙන් ඒ යෝගාවචරයට දැනගන්න දැකගන්න පුළුවන්. ඒක ඔය සබ්බාසව සූත්‍රයෙන් පෙන්නකොට යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන දෙක මේ ආශ්‍රව ධර්මයක් නිසා අපි ඒ ආශ්‍රව ධර්මයක් ඇති වෙන විදිහට කියනවා ආමනසිකරණීය ධම්මේ නප්පජානාති. එයා දන්නේ නැහැ මම කොහොමද අරමුණක් මෙනෙහි කරන්න ඕනේ. මානසිකරණීය ධම්මේ නප්පජානාති. මම මෙනෙහි කළ යුතු අරමුණ කුමක්ද කියලා දන්නේ නැහැ. අන්නේ අරමුණු මෙනෙහි කරන ආකාරයේ මෙනෙහි කළ යුතු ක්‍රමේ නොදන්න හින්දා මේ මෙනෙහි නොකළ යුතු ආකාරයකින් මෙනෙහි කිරීමේ ප්‍රතිඵලයක් මත භාවනා කළත් නොකළත් භවී කළත් නොකළත් භවී ඒකයි පෙන්වන්නේ ප්‍රථමයෙන්ම ආශ්‍රව ගිවං කරනකොට අත්ති භික්කවේ ආසවා දස්සන පහතබ්බා මේක ලේපිට වර්තමාන වශයෙන් උණු පිට තමා වශයෙන් මේක tamuම්ම දකින්න ඕන ධර්මයක් තියෙනවා. අන්න එතකොට කියනවා මේක දර්ශනයෙන් පහකල යුතු කොටස් දර්ශනයෙන් පහ වුණාය කියලා. එහෙම අපිට දර්ශනයක් ඇති වෙයිද අපේ මේ තියෙන ඒ යටිපහුවෙච්ච වැරදි නිසා හරියට කබර ගොයේ කුණු ගොඩක් අවුස්සනවා වගේ මේ දාගෙන හාර හාර හාර හාර හාර හාර මේ එළියට දාන්න හදන්නේ මෙන්න මේ සැඟවිච්ච පිලුණු වෙච්ච කතා කරපු නැති සංගවාගෙන තවදුරටත් තියාගෙන ඉන්න මෙන්න මේ දෝෂය එතකොට දැන් කියනවා යම් කිසි දෙයක් අන්ධකාරයේ තිබුණහම ඒ දේ පුස්කන්න පුළුවන් විෂ බීජ හැදෙන්න පුළුවන් එළියට දැම්මොත් ඉරේලියට විවුර්ත කළොත් ඒ ස්වභාවයෙන් ඒ දේ මිදෙනවායි කියලා. ඒක හිම වෙන්නේ නරක වෙන්නේ. අපි මේවා තව තවත් හංගගෙන හංගගෙන ජීවත් වෙනකොට සිද්ධ වෙන්නේ අපි නොදැනුවත් වුණාට යටින් මේ ආශ්‍රව වැවෙන්න පටන් ගන්නවා. මේ ආශ්‍රව වැවෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි නැවතත් පිටිපස්සට හැරිලා ඒකයි බුදුහාමුදුරෝ ධර්මයේ සංග්‍යා සරණ යන තැන ඉඳලම මේ කරුණාකාරණා ආපහු මුල ඉඳලා සුද්ධ කරගෙන ආවොත් හොඳයි කියලා කියන්නේ මොකද එහෙම වුණාම දැන් අපිට මොකක් හරි අපි හිතමුකෝ වතුර ලයින් එකක් කැඩිලා තියෙනවා හොයන්න බෑ. ඒ පටන් ගන්න තැන ඉඳලම හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන ආවොත් tamunටම තේරෙන්න පටන් ගන්නවනේ මෙන්න මේ තැන්වල මෙන්න මේ දෝෂ තියෙනවා. මගේ මෙන්න මේ දෝෂ වගයක් තියෙනවා. එක්ක සිල් නැහැ. එක්ක ශ්‍රද්ධාව නැහැ. එක්ක වීරය නැහැ. මේ මොනවා මොනවා හරි තමුන්ගේ ඒ තියෙන දෝෂ ටික එලි වෙන්න පටන් ගන්නවා. එලි වෙන්න පටන් ගන්නවා විතරක් නෙමෙයි එයා කල්යාණ මිත්‍රෙක් හොයාගෙන ගිහිල්ලා කියනවා මට මෙන්න මෙහෙම ප්‍රශ්න වගේක් තියෙනවා. මෙන්න මෙහෙම පෞද්ගලික දෝෂ වගේක් තියෙන කොහොමද මේක සුද්ධ කරන්නේ? ඒ සඳහායි මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒ අනුග්‍රහිත වශයෙන් සුතානුග්‍රහිත සාගච්ඡානුග්‍රහිත කියලා ඒ භාවනා කරන යෝගාවචරයින්ට බණ කියන්නටයි කියලා කියන්නේ එතකොට ඒ තුලින් ඒ ඇත්තන්ට පුළුවන් ඒ වැරදි තියෙන ඒවා tamun විසින්ම දැකලා හදාගන්න එහෙමත් නැත්නම් සාකච්ඡා කරලා විසඳ ගන්න. එතකොට මේ වැරදි හදා ගැනීම තුලින් අපි හිතමුකෝ ස්වල්පයක් හෝ ඒ තියෙන වැරදි හදාගත්තාය කියලා. ඒ වැරදි හදාගත්තොත් අපිට ප්‍රතිඵල එතනමයි. ඒ තමුන් නිවැරදි වීමේ පිළිවෙල ප්‍රමාණය මත එතකොට කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ සරණ යාම ධර්මයේ සරණ යාම සංඝයා සරණ යාම කියන මේ காரணා ආදියත් ඒ වගේම තමුන්ගේ සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ යෙදී ගත කරන මේ ජීවිත ආදී ඒ සැඟවිලා තියෙන පැත්ත අපි දකින්න උත්සාහ කරන්න ඕන. ඒ වගේම අවංක වෙන්නත් ඕන. ඔය කරණීය මෙත්ත සූත්‍රයේ එහෙම කියවද්දී ඔයත්දෝ කියවල ඇති ඒකේ තියෙන ಗುಣ වර්ගය සක්කෝ උජෝජසෝ ජෝච සුවචෝ චස්ස මුදු අනතිමානී යනාදී වශයෙන් එයි මේවා කිව්වේ දහම් පාසල් විභාග පවත්වන්නද නැත්නම් PhD ගන්නද? ඩබල් ඩිග්‍රි කරන්නද? නෑනේ. මේවා කිව්වේ මේ ಗುಣ ඇති කරගන්නේ කියන උතුම් චේතනාව පිටයි බුදු කෙනෙක් මේවා ලෝකෙට හෙළි කරන්නේ. මෙහෙම බන අහලා කෙනෙක් සකස් වෙන්නේ නැන්නා. කොච්චර බන ඇහුවත් වැඩක් තියද කියලා හිතන්න. ඒ කියන්නේ සකස් විය යුතු දේවල් අනන්තවත් තියෙනවා. ඒ අහපු දේවල් අපි ඥානයක් විදිහට එමන් නැත්නම් දැනුමක් විදිහට තැම්පත් කරගෙන තියාගෙන ඉන්නවා අපි සකස් වෙන්නේ නැත්නම් ඒ බන ඇහිල්ලෙන් ඇති ඵලෙ මොකක්ද කියලා හිතන්නේ. ඒත් අපිට ඕනේ අදාදම නිවන් දකින්න. අදාදම නිවන් දකින්න නම් අහන බණේ ක්‍රියාත්මක කරන්න ඕන. මම මේ කියන්නේ මේ බණ යම් තාක් දුරට ක්‍රියාත්මක කරන වීර්‍ය වඩන යෝගාවචරය පිරිසකට. ඊයත්තංග තව තවත් උනන්දු කරවන්නයි මේ තව තවත් කරුණු කාරණා කියන්නේ. ඊයත්තං එහෙම වුණත් තවත් අවංක නැතිව ඒ සැඟවිලා තියෙන වැරදි පෙන්වා දෙන්න උත්සාහයකුත් මේ අතරතුර කෙරෙනවා. දැන් මේ අවංක වෙනවාය කිව්වහම අපි සංගවන්න හොඳ නැහැ. කමඨහන් වார்த்தාවක් කරද්දී ඇත්ත తත්වේ. තමුන්ගේ ඇත්ත తත්වේ මම මූල කර්මස්ථානයේ මෙනෙහි කලේ මෙහිමයි. මට මූල කර්මස්ථානයේ තේරුණේ මෙහිමයි. ඒක මම මෙනෙහි කළේ මෙහෙමයි. මෙනෙහි කළාට පස්සේ උනේ මේකයි. කියලා මේක හරියටම පැහැදිලිව අර අහන මිනිසයාට තේරෙන්න පිළිසිදුව තමුන්ගේ ප්‍රශ්නේ කියන්න ඕන. හරියට වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ලෙඩේ කියනවා වගේ. එහෙම නැතුව තමුන්ගේ වැරදි ටික හංගගෙන හොඳ ටික විතරක් කොලේ ලියලා පෙට්ටියේ දයාලා හරියන්නේ නැහැ. මේ වැරද්ද මතයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අපි සෑහෙන්න තමුන් කරගෙන යන භාවනා කටයුත්ත සම්බන්ධී අවංක වෙන්න පටන් ගන්න ඕන. ඔය අවංක වෙනවා කිව්වහම මට මතකයි චිත්‍ර කතාවක තිබ්බ කතාව. ඒ කතාවේ නත්තල් සීය ඇහිල්ලා ළමයින්ගෙන් අහනවා උදා නත්තලට මොනවද ඕනේ කියලා. ඊට පස්සේ ඒ ළමයා කියනවා මට කොළපාට ගිනි පිඹින මකරෙක් ගෙනත් දෙන්නේ කියලා. ඊට පස්සේ නත්තරසියා මේ ළමයාට බනිනවා මේ පිසුදු ළමයා මේ කොළපාට ගිනි පිඹින මකරු කොහෙද ඇත්තේ මේ තියෙන දෙයක් ඉල්ලනවාකෝ. එහෙම මේ සතු නැහැ කියලා. ඊට පස්සේ ළමයා කියනවා එහෙනම් මට අවංක කෙල්ලෙක් හොයලා දෙන්නේ කියලා. ඊට පස්සේ නත්තල් සීයා කියන මොකද්ද පුතා අර ඉල්ලපු මකරගේ පාට ඒ පාට පොඩ්ඩක් කියන්න කියලා කියනවා ඉතින් අන්න ඒ වගේ ගිනි පිඹෙන මකරු හොයන්න ලේසි අවංක යෝගාවචරයක් හොයාගන්නවා කියන එක හරි අමාරුයි අනිත් කාරණාවත් එහෙම වෙන්න ඇති. මොකද අපි ලොකු සයින්නාසික දවසක් කිව්වා එක මේ නිලියක් දාලා තිබ්බලු මේ උපාගමන වාතික තරහා ඉඳන්නේ ඒක කිව්වා. එක නිලියක් දාලා තිබ්බලු එක කමෙන්ට් එකක් මේ මේ ලෝකේ කොහේ හරි අසක මුල්ලක මේ අවංක ගෑණියෙක් ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ නිලියම කියනවලු මේ ලෝකේ රවුන්නේ අහුමුළු නෑනේ ඒකින්ද ඒක වෙන්න බෑ කියලා. මම දන්නේ ඒකේ නිදියකින් තමයි අහන්න වෙන්නේ. ඒකින්ද මේ ගිනි පිඹින මකරුයි අවංක ගිනි පිඹින මකරු හොයන එක ලීසි මේ අවංක යෝගාවචරයක් හොයා ගන්නවට වඩා. ඒකින්ද අපි පුළුවන් තරම් අවංක වෙන්න ඕන. දැන් අපි හිටියේ තෙරුවන් සරණ යාම සම්බන්ධයෙන් මේ තෙරුවන් සරණ කිව්වහම අතීතයේ තිබිච්ච එක ක්‍රමයක් තමයි ඒක සාන්‍යාසි යුගයේ මේ මිනිස්සු සත්‍ය සොයාගෙන ගෙවල් වලින් දොට්ට බැහැලා යන්න ගියා. ගෙවල් වලින් දොට්ට බැහැලා නිකන් ඒක පැවින්දා. එහෙම ධර්මයේ සොයාගෙන තනින් තැනට තනින් තැනට යනවා. ඒ ඒ ආචාර කුල වාද ආදිය තියෙනවා. ඒවෙන් ගිහිල්ලා ඒ තේරවාදංච ඥානවාදංච කියන වචන දෙක අපිට හොයාගන්න පුළුවන් සූත්‍ර වලින්. ඒ තේරවාදයත් ඒ ශාස්ත්‍රූවරයා ගාව තිබිච්ච ඒ වගේම ඥානවාදයත් ඒගොල්ලෝ ඉගෙන ගන්නවා, ඒ ලබ්ධි අරගන්නවා, ඒව පුහුණු වෙනවා. පුහුණු වෙලා ඒකෙන් ලැබෙන ප්‍රතිඵලේ අවසාන ප්‍රතිඵලයයි එහෙමත් නැත්නම් ඒක තමයි විමුක්තිය ඉදමේව සත්‍යං මෝග මාඤ්ඤා මේක සත්‍යයි අනිත් ඒවා බොරුයි කියලා ඒගොල්ලොත් බන කියන්න පටන් ගත්තා මේ වගේ අතීතයක් තමයි තිබුණේ ඒත් අපේ ඔය සමහර ගාතාවල ධම්මපදෙත් තියෙනවා බික්කුණී ඒ තීරී ගාතාවලත් තියෙනවා කේමා කේම ගාතා කියලා ඒක සඳහන් කරලා තියෙන්නේ බහුංචේ සරණං යන්ති පබ්බතානි වනානිච මේ බොහෝ දෙනා මේ පර්වත ඒ කැලෑවල් සරණ යනවා බහුංචේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා භය තජ්ජිතා ආරාම ලොකු ගස් චෛත්‍ය ආදී මේ දේවල් සරණ යන්න පටන් ගත්තා කුමක් නිසාද භය තජ්ජිතා බිය නිසා තව විදිහකින් කියනවා නම් දුක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා දුක්ඛූප නිස්සයන් සද්ධා මේ ශ්‍රද්ධාව උනත් ඇති වෙන්නේ දුක නිසානේ. දුක්ඛෝපනිස්සයන් සද්ධා. ඉතින් අර මිනිස්සුත් ඒ දුක නිසා ඒ බිය නිසා ඒ මිනිසුන්ට සරණ යන්න දෙයක් තිබුණේ තමුන්ට වඩා විශාලව චෛත්‍ය පේනවා, දේවාල තියෙනවා, කැලෑවල් තියෙනවා. මේ දේවල් සරණ යන්න පටන් ගත්තා. නේතංකෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති මේ සරණ ආරක්ෂා සහිත නෑ නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමං මේ සරණ උතුම් සරණකුත් නෙමෙයි ඒ වගේම මෙහෙම සරණ ගිහිල්ලා මේ සියලු දුක් සබ්බ දුක්ඛාන උච්චති ඒ සියලු දුක් අවසන් කරන්නත් බැහැයි කියලා කියනවා දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්කම දුකත් දුකේ හට ගැනීමත් දුකේ අස්තංගමයත් දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්කම අරියෝ අට්ටංගිකං මග්ගං දුක්ඛූපසම ගාමිනා ආරෂ්ඨාංග මාර්ගයේ නෙමෙති මේ දුක සමනය කරන මේ මාර්ගය ඒතංකෝ සරණං කේමං මෙන්න මේ සරණ නම් ආරක්ෂා සහිතයි ඒතං සරණ මුත්තම මේ මේ සරණ උතුම් ඒතං සරණ මාගම්ම කවුරු හරි කෙනෙක් මෙහෙම සරණ ගිහිල්ලා සබ්බ දුක්ඛා පමුච්චති මේ සියලු දුක් අවසන් කරනවායි කියලා ඒ ගාථාවල සඳහන් වෙලා තියෙනවා. ඒ ධර්මයේ ගැන සඳහන් කරනකොට ඒත් මේ බුද්ධ ධර්මය එහෙම ලේසියෙන් කෙනෙක් සරණ යන්නේ නැහැ මොකද හේතුව ඒ ධර්මයේ තියෙන ගැඹුර නිසා ඒ ධර්මය tamunට සමීප කරගන්න තියෙන අපහසුතාවය නිසා මෙහෙම කියන්නේ මොකද අපි දන්නා පිළිපදින මේ ධර්ම අරගෙන අන්‍ය ඥානවාදත් එක්ක ගලප්පල බලනකොට අපේ බමුණන්ගේ අතට කිසිම වෙනසක් නැහැ. මෙන්න මේ දේ. ඉතින් එහෙම බලනකොට අපේ අපිට යෝගාවචරයේ විදිහට බෞද්ධ දර්ශනයක් තිබිය යුතුයි. ඒ මන් දැන් නම් බණ අහලා තියෙන්න ඕන. කරුණු කාරණා සහිතව යම් යම් දේවල් තමුන්ගේ පුහුණු වෙන බණ භාවනා කටයුතු සම්බන්ධයෙන් කරුණු කාරණා දැනගෙන තියෙන්න ඕන. මොකද අපි දැනට දන්නවායි කියලා හිතාගෙන ඉන්න පුහුණු වෙන මේ දේවල් ඇත්ත වශයෙන්ම ගත්තාම වෙන අන්නේ වාදත් එක්ක සංසන්දනය වෙනවා. මොකද අරූපාවචර ධානයේ වරගත්තායින් පස්සේ දැන් අරූපාවචර ධානයේකට සමවැදිච්ච කෙනෙක් බණ කියන්න පටන් ගත්තොත් බුද්ධ ආගම පෙන්නලා දෙන්න පටන් ගත්තොත් අරූපාවචර ධානයේකට සාපේක්ෂව ඒක හොයනවා කියන එක සෙල්ලමක් එහෙම නෙමෙයි. ඉස්සර ඉඳලා සිද්ධ වුණේ දැන් ඉස්සර ඔය අන්නේ ආගම්වල සිද්ධ වෙන්නේ ඒ ඒ ධ්‍යාන මට්ටම නිවන කියලා අරගෙන ඉතින්ට යන්න බණ කියනවා. ඒකයි ওই සමහර සූත්‍රවල ඔය හාමුදුරුවරු සමහර ඒ නිකායවල වලට ඒ පින්දපාද වෙලා වෙනකන් ආදී වශයෙන් යනවා. ගියාට පස්සේ ඒ ශ්‍රමණයොත් ඒ බමුණොත් අහනවා මොකක්ද අපේ ඔයගොල්ලන්ගේ අතර තියෙන වෙනස? අපිත් බෝධිපාක්ෂික ධර්ම පුරනවා, අපිත් මෛත්‍රී භාවනා කරනවා. මේ ආදි වශයෙන් ඔයගොල්ලෝ කරන ඔක්කොම අපිත් කරනවා. මොකද්ද ඔබ වහන්සේලාගේ අපේ අතර ඇති වෙනස කියලා ප්‍රශ්න පවා අහනවා. ඒ වෙලාවට භික්ෂූන් වහන්සේලාටවත් පිළිතුරු දී ගන්න බැහැ. භික්ෂුන් වහන්සේලා නැකිටලා එනවා එන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නෙට උත්තර දීලා අන්තිමට කියන්නේ මහණෙනි මේ ප්‍රශ්නෙට පිළිතුර ආර්ය ශ්‍රාවකෙක් හෝ තථාගත සම්මා සම්බුදු රජාන් වහන්සේ නමක් ඇරෙන්න වෙන කෙනෙකුට මේ වෙලේ කරන්න බෑ. ඒ එතකොට ඔයත්තන්ට තේරුම් ගන්න පුළුවන් අපේ මේ දර්ශනය කියන එක එකතැන ඒ කියන්නේ අපි යම් අදහසක් මෙය මෙසේය කියලා. මම මේ කියන දේවල් ඔය ඇත්තන්ට පැහැදිලිද අපැහැදිලිද කියන්න මම දන්නේ නැහැ. මේ තමුන්ගේපත් වෙන ඒ භාවනාවෙන් හෝ වේවා හිතින් ඇති කරගන්න දේවල් හෝ වේවා මේ දේවල් මෙසේය කියලා තත්වගත වෙන්න යන්න එපා. ඔන්නේ තත්වගත වීම තමයි මේ මිත්‍යා දෘෂ්ටියක් බවට පත්වෙන්නේ. මොකද අපි හිතන තාක් දේවල් හිතන තරම් දේවල් මේ මම කියන එක පදනම් කරගෙනයි හිතන්නේ. මම කියන එක පදනම් කරගෙනයි කල්පනා කරන්නේ. මම කියන එක පදනම් කරගෙන කල්පනා කරනකොට කිසිම කෙනෙකුට සැකයෙන් මිදෙන්නත් බෑ. යමක් කල්පනා කරද්දි මම කියන එක තියෙනවා නම් මම අතීතයේ හිටියද කවුරු වෙලාද හිටියේ කොහොම කොහොම ඉන්නේ ඇද්ද මං අනාගතේ කොහොම වෙයිද කොහොම කොහොම වෙලා ඉඳීද යනාදී වශයෙන් දැන් නම් මං වර්තමානයේ මේ කවුරු වෙලාද ඉන්නේ මේ විදිහට හිතන්න පටන් ගත්තොත් මේ මම කියන එකෙන් මේ ආත්ම සංකල්පය ඇතුව හිතන්න පටන් ගත්තොත් එතන විචිකිච්ඡාව තියෙනවා ඒ වගේම ඒ ආත්ම සංකල්පය පදනම් කරගෙන යමක් හිතලා තීන්දු තීරණයකට බැස්සොත් ඒක ඒකාන්තයෙන් දෘෂ්ටියක් බවට පත් වෙනවා මම ඉස්සර හිටියද ආ ඕ මම ඉස්සර ගිහි කාලේ මම ගිහික් වෙලා හිටියනේ එහෙනම් ඒක ශාස්වත ඒ දෘෂ්ටිය බවටපත් වෙනවා. ඔන්න ඒ විදිහට එහෙම හිතාගන්න ඒ මම කියන දේ පදනම් කරගෙන හිතීම නිසා තව විදිහකින් කියනවා නම් ඥාන වර්ධනයක් පවා ඥාන වර්ධනයක් පවා මමයා ඉන්නතුරු සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඇයි මේ දේවල් කියන්නේ මේ භාවනා මාර්ගයෙන් පස්සෙන් පස්සට යන්න මේ භාවනා මාර්ගයෙන් එද වැටෙන්න චේතනාවෙන්ද එහෙම නෙමෙයි මේ දේවල් දැනගන්න දැනගන්න ඔය ඇත්තන්ගේ ඒ ශික්ෂණය කියන එක එන්න එන්න පුළුල් වෙන්න පටන් ගන්නවා. එහෙම පුළුල් වෙන්න පටන් ගන්නකොට tamunටම තේරෙන්න පටන් ගන්නවා මම මේ කරන දේවල් තුලින් එහෙමත් නැත්නම් මම මේ හිතන මම මේ හැසිරෙන ක්‍රමයෙන් සිද්ධ වුණේ භවයේ තුලම හැසිරීමක් නේද? එහෙමත් නැත්නම් හරියට නිකන් වටවලල්ලක යනවා වගේ. කැරකිලා කැරකිලා ආපහු එතන. කොච්චර කැරකුණත් මේ වලල්ලෙන් එළියට විසි වෙන්නෙම නෑනේ. විසි වෙන්නේ කොහෙද? මම මම කියන මිනිස්සයව නිවන් දක්වන්න අරගෙන යනකොට කොහොමද කරන්නේ? මේ මිනිහෙක්ක නිවන් දක්වන්න නෙමෙයි අරගෙන යන්න හදන්නේ. සත්වයක පුද්ගලයෙක්ක. එහෙම සත්වයක පුද්ගලයෙක් පදනම් කරගෙන භාවනා කරනකොට මේ ධර්මය පහළ වෙන්නේ ධර්මය පහළ වෙන්න නම් අපි ක්‍රම ක්‍රමයෙන් ඒ සත්ත්ව පුද්ගල ස්වභාවය එතනින් ගියාම ඒ මමත්වය කියන එක ටිකෙන් ටික දුරු වෙවි යන ඒ සතර සතිපට්ඨාන වැඩපිළිවෙල පිරිසිදු දැනගන්නට ඕන. මමත්වේ දුරු කරන්නටේ කියලා මම නැති තැනකට යන්නටේ කියලා වෙන පාරක් මහ රහස් පාරක් කෙටි ක්‍රම ඇත්තේ නැහැ. තියෙන්නේ මේ සතර සතිපට්ඨානෙම තමයි. නමුත් මේ සතර සතිපට්ඨානේ කරද්දී අපි ගාව තියෙනවා නම් අර කලින් කිව්වා වගේ අපි නොදැනුවත්ව අපි ධර්මය අහන්නේ නැතුව ධර්මය ගැන කල්පනා කරන්නේ නැතුව අපේ පෞද්ගලික වශයෙන් සඟවාගත්ත වැරදි තියෙනවනම් ඒ දේවල් නිසා පිරිසිදු සතර සතිපට්ඨානය නොවැඩෙන්න ඉඩ තියෙනවා. ඉතින් කොච්චර කාලයක් ගියත් කෙනෙකුට කියන්න වෙන්නේ මම තාම එකම තැනනේ. එකම තැන තමයි. මම ඉන්නකම් එකම තැනම තමයි. ඉන්නේ මම නැති තැනකට යන්න උත්සාහ කරපු ගමන් වැරදිලා හරි භාවනාවෙන් මේ මම කියන එක සෙලවෙන්න කියන්නේ යන්තම් පොඩ්ඩක්. යන්තම් පොඩ්ඩක් මම කියන එක සෙලවෙන්න කියන්නේ කොච්චරනම් බය වෙනවද කියලා. කොච්චරනම් ගැස්සෙනවද? ඒත් භාව බය නැතුව භාවනා කරන්න අපිට මම ඉන්නවා. ඒත් මේ තියෙන තාක් දුක්ඛඳ මේ පංචස්කන්ධේ උපාදාන කරගත්ත මේ මම කියන එක මතයි තියෙන්නේ කියලා අපි හිතන්නේ. ඒ වගේම මම නැති වෙච්ච ගමන් මේ තියෙන දෙනුමෙත්ෙත් නැහැනේ. ඔන්න ඕක ඊළඟට තියෙන ප්‍රශ්නේ. මම නැති වුනහම මේ ලෝකේ තියෙන දෙනුමට මොකද වෙන්නේ? නිකමට මේ ඇහැට පේන දර්ශනේ තුලින් කරන්න පුළුවන් නම් කරලා බලන්න මම අයින් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. කාටද මේ පේන රූපේ තේරුම් ගන්න ඕනේ? කාටද මේ ඇහෙන ශබ්දේ තේරුම් ගන්න ඕනේ? කාටද මේ දැනෙන ගන්ධය තේරුම් ගන්න ඕනේ? කාටද මේ දැනෙන රස මේ දැනෙන ස්පර්ශය සිතිවිලි තේරුම් ගන්න ඕනේ? මට එතකොට මම හිටියොත් මගේ කියලා දෙයක් හැදෙනවාමයි. දැන් ඒකනේ මම මගේ කියලා භාවනා කරන්න එපා කියලා කියන්නේ. අපි අනුන්ගේ දෙයක් දැක්කහම මේක මගේ නෙමෙයි කියලා නිකන් ලෝක විවහාරයෙන් කතා කරනවා. දැන් දැන් මේ මගේ අතේ තියෙන පොත ඔයගොල්ලන්ගේ නෙමෙයි. ඔයගොල්ලන් හිතන්නේ මේක ඔයගොල්ලන්ගේ නෙමෙයි කියලා. ඒත් ඒක මේ ලෝක විවහාරය. ඒත් ඔය ඇත්තන්ට මේ පොත නිසා පණ ආවාය කියන එක මම දන්නේ මේ කියන කතන්දරේ මේ පොත නිසා ඔය ඇත්තන්ට පණ ආවා ඔය ඇත්තන්ට ජීවේ උපන්නා ඔය ඇත්තු මේ මොහොතේ ජීවත් වෙන්නේ මේ පොත කියන එක මතින් මේ අවස්ථාවේ මේ ඇහැට පේන මේ රූප අවස්ථාවේ මම කියන එක පෙන්නලා දෙන්න මට පුළුවන් වෙලා තියෙන්නේ මේ පොතට පින් සිද්ධ වෙන්නයි කියන කාරණාව. ඉතින් මේ මේක තමයි මගී කරගෙනilla. යමක් මගී කරගත්තාම තමයි මමික්ව පෙන්නලා දෙන්න පුළුවන්. වෙන කොහොමද පෙන්නලා දෙන්නේ? මම ඇහුවොත් ඔය ඇත්තන්ගෙන් ඔය ඇත්ත කවුද කියලා කොහොමද පෙන්නලා දෙන්නේ? පෙන්නලා දෙන්න වෙන්නේ එක්ක රූපය ඇසුරෙන් එක්ක වේදනාව ඇසුරෙන් එක්ක සංඥාව ඇසුරෙන් එක්ක සංකාර එක්ක විඤ්ඤාණ. උච්චරයි. ඔය පහෙන් එකක් අරගෙන තමයි ඒ tamunගේ tamun කියලා කෙනෙක්ව පෙන්නලා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙම තමාව ලෝකේට විද්‍යමාන කරන්න ගියහම හිතන්න එපා ඒ මම කියන පුද්ගලයාට පේන දේ තුල තියෙනවාය කියලා සත්‍යයක් මම කියන පුද්ගලයාට පේන දේ ඇහෙන දේ ගඳ දැනගන්න දේ රස දැනගන්න දේ ස්පර්ශ සිතවිලි ආදී මේ දේවල් තුල සත්‍යයක් තියෙනවායි කියලා හිතන්න එපා. ඒකනේ දැන් අපිට මේ වෙලා තියෙන්නේ අපිට දැන් අමුතුවෙන් ප්‍රත්‍යක්ෂයක් හොයන්න දෙයක් නැහැ. ඉතින් ඇස් ඉස්සරහ අපිට තියෙනදී අපිට දැන් ප්‍රත්‍යක්ෂයක් වෙලා ඉවරයි. ගෙවල් දොරවල් තියෙනවා යාන වාහන තියෙනවා ගේ දොර ඉඩ කඩන් තියෙනවා මේ දේවල් දැන් ප්‍රත්‍යක්ෂ වෙලා ඉවරයි. කොච්චර බණ හැවුවත් බණ කිව්වත් භාවනා කළත් ඒ අර ප්‍රත්‍යක්ෂයේ තියෙන සෙවණලි ගිවා දමනවා කියන එක ඒකට හරි අමාරුයි. තව විදිහකින් කියනවා නම් ආශ්‍රවය ගෙවනවායි කියන එක හරි අමාරුයි. ඉතින් ඉතින්ට යන්න වෙන්නේ මම කියන එක නැති කරගෙන. මොකද මේ මම කියන එක මොන විදියකින් හරි ඇති වෙන දෙයක්. දැන් අපි ඉස්කෝලේ යන කාලේ අහපු කතාවක් එක පොඩි ළමයෙක් ඉන්නවලු. ඒ පොඩි ළමයාට මොකක් ගැන රචනාවක් ලියන්න කිව්වත් මෙක්කගෙන්ලු අවසන් කරන්නේ. ඌට පොල් ගහක් ගැන ලියන්න කිව්වත් පොල් ගහ ගැන ලියාගෙන ලියාගෙන ලියාගෙන ගිහිල්ලා පොල් ගහේ මෙහෙම සත්තු ඉන්නවා බැරි වෙලා හරි මෙක්කෙක් හිටියොත් මෙක්කට ඇස් දෙකක් තියෙනවා කන් දෙකක් තියෙනවා කටක් තියෙනවා කියලා මෙක්ක ගැනම ලියනවලු. ඊට පස්සේ ඊට පස්සේ කිව්වලු හඳ ගැන රචනාවක් ලියන්න කියලා. ඉතින් හඳේ මෙක්කුනේ නේ. ඊට පස්සේ <laughs> හඳ ගැන ලියාගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන ගිහිල්ලා එක තැනක ලිව්වලු හඳ හඳේ මෙහෙම පරීක්ෂණ කටයුතු කරන්න එකටම ගියේ ලයිකා කියලා බැල්ලියක්. ඒ බැල්ලිගේ එක මෙක්කක් හරි තියලා ඌ හඳේ ඉන්නවා. ඒ වෙයි මෙක්කට ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, කටක් තියෙනවා කියලා ඉතින් ආපහු අර කතන්දරයක් ගොඩනගා ගන්නවා. ඒ ඉතින් ඌට මෙක්කගෙන් තොර ලොවක් ඇත්තේ නැහැ. මෙක්ක මතම පදනම් වෙච්ච දර්ශනයක් මේ පොඩි කාට තියෙන. ඒක නියු කොහෙන් ගියත් මෙක්කගෙන්මයි අවසන් කරන්නේ. ওই බලිතොයිල් බලන්න. ඒ බලිතොයිල් ඉවර කරන්නේ මොක කිව්වද? ආයි බී ආයි බෝ විවා කියලා. මේ බලිතොයිල් වල හැටි. ඉතින් මේ මම කියන එකත් බලි තොইলයක් වෙලා තියෙන්නේ. මොන්න දේ කරන්න කියලා. මේ මැක්කා ඉන්නවා. මැක්කගෙන් තොර ලෝකයක් මමයාගෙන් තොර ලෝකයක් ඇත්තේ නැහැ. බැරි වෙලා හරි මමයා කියන එක නැති වුණොත් රෑ 12ට කමටහන් සුද්ධ කරන්න එන්නේ. ඒ බය වෙනවා ගැස්සෙනවා මුන්නද මලක් දන්නේ සෑහෙන ප්‍රශ්නයක්. අන්න එතකොට ඔය ඇත්තන්ට තේරෙන්න ඕනා අර කලින් කියපු කාරණාවත් එක්ක මම කියන එක හැම තැනකටම රිංග ගන්නවා. දැන් රූප ලෝක වශයෙන් යම්කිසි හික්මීමක් අරගත්තාය කියලා අපි හිතමු සාමාන්‍යයෙන් අපි විපස්සනා වශයෙන් මේ රූපයේ තියෙන යම් යම් ඒ මායාකාරී ස්වභාව දැනගෙන මේ රූපය මායාකර ධර්මයක්. මේක මායාවක්. මේක චිත්‍රයක්. මේක නිකන් දේ දුන්නක් වගේ දෙයක් කියලා තේරුම් ගත්තා එකෙන්. මොකද මේ පේන දේ එහෙම ස්වභාවයෙන් යුක්ත දෙයක්. මේක ඔප්පු කරලා පෙන්වන්න බෑ. දැන් මේ ඔර්ලෝසුව කියන එක කෑලි කඩලා කඩලා කඩලා බැලුවත් ඔර්ලෝසුව කියලා එකක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේ සත්‍ය ගවේෂණය කරලා බලනකොට ඒ තුල අර කලින් තිබ්බ ස්වභාවය අතුරුදහන් වෙලා යනවා. දැන් ওই දේ දුන්නක් අපි උපමාවට ගත්තොත් දැන් ඈත දේ දුන්නක් පේනවා. පොඩි ළමෙක් දැක්කොත් කියයි මට මේ දේ දුන්න ගෙනත් දෙන්න කියලා. ඒ වුණාට ළඟට යනකොට ඒ ස්වභාවයේ අතුරුදහන් වෙලා යනවා. එහෙම එකක් ඇත්තේ නෑ ළඟට ගියාම. ඒ වගේම දැන් මිරිඟුව ගැන කියනවා මරිචි කෝපමා සංඥා. සංඥාව මරිචි ධර්මයක්. ඒ කියන්නේ මායාවක් කියලා පෙන්නලා දෙනවා. ඒකට පෙන්වන්නේ ওই මුවාගේ උපමාව මුවාගපුවාවේදී පෙන්නලා දෙනවා ඒකට කියනවා ලස්සන වචනයක් මෘග තෘෂ්ණිකා කියලා සංස්කෘතින් ලු ඒ වචනේ ඇවිල්ලා තියෙන්නේ ඒ කාන්තාරේ ඊ පේන වතුර වගේ පේන මායාව මුවා ඒ මායාව හොයාගෙන ඉතිබහ නිසා හොඳට මතක තියාගන්න මේ වචනේ තිබහ නිසා මුවා දුවන්නේ නිකන් මේ මුවාට මේ විනාශනීපයක් හින්දා දුවනව නෙමෙයි මේ තිබහින්ද දුවන්නේ. වතුර තිබහට දිව්වට ළඟට යනකොට ආපහු ඒ මායාව ඇත්තේ නැහැ. ආපහු මුවා පිටිපස්ස හැරිලා බැලුවොත් ඉන්න හිටපු තැන ආයි වතුර. ආයෙ තෙන්න දුවගෙන එනවා. ආයෙ එතනත් ඇත්තේ නැහැ. ඉත්තතා අඤ්ඤතා භාවං මේ ස්වභාවයේ නොදෙක කියනවා මේ මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියලා. අන්නේ මිරිඟු ස්වභාවයෙන් යුක්තයි මේ අපි ගත කරන මේ කාම ලෝකය. කාම ලෝකය විතරක් නෙමෙයි කාම රූප අරූප කියන මේ හැම එකක්ම මේ මිරිඟු ස්වභාවයෙන් යුක්තයි අපි හිතමුකෝ తాවකාලිකව හෝ මේ ස්වභාවය දැනගෙන එයා රූපේ අසුරු කරගෙන මේ කාමයේ පොඩ්ඩකට ගිවන් කරලා රූප ස්වභාවයට තල්ලුණා කියලා. අපි දැන් මේ ගෙවල් දොරවල් ඉඳලා යාන වාහන ඉඩ කඩන් ආදී මේ කාම වස්තුන් පරිහරණය කරලා කරලා අපි භාවනා කරන්න ආවට පස්සේ අපි කියනවා එක එක දේවල් මතක් වෙනවා හිත පිට යනවා එක එක අය මතක් වෙනවා নানা ප්‍රකාර දේවල් එතකොට අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන් අර අතහැර දාපු කාමේ තියෙන ඉතිරි වෙච්ච කාම සංඥා ටික දැන් අර මහායානයේ ලස්සන කතාවක් කියනවා ගඟකින් එතර වෙන්න ඉන්නවලු ගුරු හාමුදුරුවෝයි ගෝල හාමුදුරුවෝයි එහෙම ගඟෙන් ඈතර වෙන්න ඉන්නකොට ඒ ගඟෙන් ඈතර වෙන්න බැරි තරුණ ගෑන් ළමෙක් හිටියලු. ඉතින් අර ගෝලහාමුදුර කරු වෙඩේ ආයෙත් නංගි මං ගිහින් දාන්නම් කියලා ගෑන් ළමයා කරට අරගෙන ගිහින් දැම්මලු ගඟෙන් එහා පැත්ත. දැන් ලොකු හාමුදුරන්ගේ වේවුලනවලු මේක දැකලා දැන් දැන් මේ හාමුදුරන්ට ගැළපෙන වැඩක් නෙමෙයි නිකලේ. ඊට පස්සේ දැන් පන්සලට ගියාට පස්සේ ලොකු හාමුදුරුවෝ කතාවක් බහක් නැල්ලු. ඊට පස්සේ රෑ බැලුවොත් ලොකු හාමුදුරු නිින්දක් නැහැලු මේ පුස්තකාලේ පොත් ඇද ඇද ඇද ඇද හොයනවලු මේ ඊට පස්සේ අර ගෝලයා ගිහින් ඇහුවලු මොකද සවින්නාස කරන්නේ බුදිය ගන්න නැද්ද කියලා ඊට පස්සේ කිව්වලු මේ තමුන්නා හිතන්නේ තමුන්නාසේ කියලා හොඳ වැඩක් කියලාද ඔබ හාමුදුරුන්ට ගැලපෙන වැඩද මම මේ තමුන්නාසට වෙච්ච ඇවතයි මම මේ විනය පොත් පෙළ පෙළ හොයන්නේ කියලා ඉතින් මොකද්ද කරපු වැරද්ද කියලා. අර ගෑල්ලා මේක කරපින්නම් ගියේ කිව්වා. ඊට පස්සේ අර පොඩි හාමුදුරුවෝ කිව්වලු මම නම් මේ ගෑනු ළමයාව ගඟ ගාව දාලයි ආවේ. දැන් ඔබ වහන්සේ පන්සලටත් අරන් ඇවිල්ලා කියලා. මේ කතාවෙන් හොඳටම තේරෙනවානේ. අපි කාමයේ දාලා ආව කිව්වට දාලා ඇවිල්ලාම නෑ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ කාමී සෙවණලි තමයි දැන් මේ වද තියෙන්නේ. එහෙම ඒ කාමී තියෙන සෙවණලි ටිකක් ගිවං කරලා රූපේට හිත දාලා කාමියත් යටපත් කරගත්ත ගියමුකෝ. ඒ ඒ යටපත් කළත් මම කියන එක යටපත් වෙනවා. නැහැ. ඒකෙත් ඉන්නවා මමයා. මෙක්කගෙන් බේරෙනවා කියන එක නා. සෙල්ලමක් එහෙම නෙමෙයි. මේ රූපේට කෙනෙක් හිත දාගෙන ඉන්නකොට අපි හිතමු අපි ඉදිරියේදී මේවා ගැන විස්තර ඇතුව පුළුවන් වුණොත් සාකච්ඡා කරගමු රූපේට හිත දාගෙන ඉන්නකොට එයාට අරූපය ප්‍රකට වෙන්න පටන් ගන්නවා කියලා මේ අරූපය ප්‍රකට වෙන්න පටන් ගන්නකොට දැන් රූපය කියන එක ඕලාරික දෙයක් කියලා මෙයා දැන් අරූපයට හිත දෙන්න කියන්නේ. අරූපයට හිත දැම්ම මම කියන එක නැති වෙන්නේ. ඒකෙන් හොඳට දැනගන්න කාම රූප අරූප කියන මේ ලෝකවලට පැනලා ගියත් මමයකින් නිදහස් වීමක් නැහැ. මොකද මේ ලෝක නිර්මාණ වෙන්නේ ඒ තව විදිහකින් කියනවා නම් මේ ලෝකයක් නිර්මාණය කරගන්නේ ඒ මම කියන එක. මම කියනකොට මෙතන තණ්හාමාන දික්ටි කියන තුනත් එකයි මේ කතා කරන්නේ. තනිකරම දික්ටියටම දාලා නෙමෙයි. එතකොට ඒ ලෝකයක් පවා නිර්මාණය වෙලා තියෙන්නේ තමුන් නිසා. තමුන් නිසා ලෝකයක් නිර්මාණය උනේ කොහොමද කියලා බලනකොට මේ ඇතුළතින් තියෙනව සංසිඳිච්ච නැති විශාල පිපාසයක් කාම පිපාසයක් තියෙනවා හරියට අර මේ මේ මේ මුවා වතුර හොයාගෙන දුවනවා වගේ මේ ඇතුළෙන් තියෙන කාම පිපාසය නිසා ඒ තිබහ නිසා ඒකට කියනවා ඒකට කියමු අපි තණ්හාව කියලා. මෙන්න මේ තණ්හාව නිසයි මේ බාහිර ලෝවක් පවා අපිට හැදිලා තියෙන්නේ. මේ මම කියන එක ඇත්තටම මායාකාරී ධර්මයක්. හොයාගෙන ගියා කියලා තීන තනක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකත් හොයනකොට නිකන් ග්‍රීස් යකා වගේ අතුරු දහන් වෙලා යනවා. ඌ අය අර ග්‍රීස් යකා කියන එක අල්ලන්න බෑනේ. ඌ ඉන්නේ මොනවද ග්‍රීස් ගහගෙන ඉන්නේ පැනලා ඇල්ලුවා කියලා අහු වෙන්නේ ඒකත් මායාකාරී ධර්මයක්. අපිට තේරෙන තැනකින් අපි හිතලා බැලුවොත් අපි මම කියලා දෙයක් විද්‍යමාන කරගන්න ගිහිල්ලා යමක් ගොඩනගාගෙන තියෙනවා ඒ ගොඩනගාගත් දේ සත්‍යයක් නොවේ සත්‍ය දකින්න නම් මම නැති තැනකට යන්නට ඕන මම නැති තැනකට යන්න නම් මේ සතර සතිපට්ඨානය කියන එක අපි බොහොම निराවුල්ව වඩන්නට ඕන. එහෙම මම නැති තැනකින් තමයි ඇත්ත වශයෙන්ම ඔය මම නැති වෙනවා කියන තැන බුර්ම සම්ප්‍රදායට අනුව පෙන්නලා දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා පැහැදිලිවම කියනවා චිත්තානුපස්සන කොටස. චිත්තානුපස්සන කොටසේදී මමෙක් ඉන්නට බෑ. මමෙක් ඉන්න තැන චිත්තානුපස්සනාව ගොඩ නැගින්නේ නැහැ. සබ්බාසව සූත්‍රයේ පැත්තෙන් කියනවනම් මේ ආශ්‍රව දකින්නවා කියන එක සිද්ධ වෙන්නේ මම එක්ක ඉන්නකම්. එතකොට අපි සිල්වත් නැන්නා. අපි බුදුදහමේ ස්වභාවය තේරුම් අරගෙන නැන්නා. අපි කාමයේ තේරුම් අරගෙන නැන්නම් අපි ඒව තේරුම් අරගන්න නැතුව සතර සතිපට්ඨානය වඩලා වඩලා වඩලා මමෙක් නැති තැනකට යන්න කොච්චර උත්සාහ කළත් යයිද කියලා හිතන්න. යන්නේ නෑනේ. අපි කැමති නෑනේ tamunga පාවලා දෙන්න. මේක නිකන් ඒ මම කියන එක්කෙනත් එක්ක ජීවත් වෙලා දැන් ඒක තණ්හාවක් වෙලා ආශ්‍රවයක් වෙලා ඒකට බැඳිලා ඒකට ඇලිලා ආලේ රාමා ආලේ රත ආලේ සමුදිත බුදුරජාන් වහන්සේ කියනවා මට බණ කියන්නවත් හිතුන්නේ නැහැ මේ ලෝකෙට කියලා. මෙන්න මේ ආලේ රාම කාමයට කැමැති ආලේ රත ආල් මේ කාමේ සතුටු වෙනවා. ආලේ ආලේ කාමේ ඇලිලා ආලේ සමුදිතා ආලේ මිකාමේ සතුට වෙනවා. ඉතින් මෙහෙම වෙච්ච ප්‍රජාවකට කොහොමද මම මේ දූරදර්ශී වූ ධර්මයක් කියන්නේ? මම මෙතනින් ධර්මදේශන අවසන් කරනවා මම අපි හෙට ඉඳලා එතන ඉඳන් පටන් ගමු මම මේ සටහනකුත් අරගෙන ආවේ ඒ ටික අද විස්තර කරන්න ඒක විස්තර කරගන්න බැරි වුණා. ඉතින් මේ පවත්තන්නේ නිජ ධර්මදේශනයි මොන හරි ඔය නැත්තම් බණ භාවනා ජීවිතවලට ගන්න තියනවා නම් ඒවත් අරගෙන මේ කරගත්ත පිණුත් ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයට අවබෝධ වෙන්න හේතු වාසනා වේවා කියලා ධර්මදේශනාව සංගන්නෝ සීල දිනාට තෙරුවන් සරණයි